දේශනාවක් කතා කරනවා ධර්ම මාර්ගයේ යම් කිසි කෙනෙක් ගමන් කරනකොට ජීවිතයේ විවිධ විදිහට අපි කම්කටොළු වලට මුහුණ දෙනවා. එයින් ප්‍රධානම කාරණාව තමයි සිත රැකගන්න බැරිකම. අපි රාගය ආවහම කාමයේ ඔස්සේ මොනවා හරි වින්දනයක් ලබන දේ යක් දෙයක් එක්ක හිත läගගෙන ඒ ඔස්සේ විතර්ක කරනවා. ගැටෙන්න පුංචි අරමුණක් ආවහම තමන් අකමැති දෙයක් ආවහම ඒක ඔස්සේ හිත පවත්වගෙන විතර්ක කරමින් කටයුතු කරනවා. ඒ වගේම ප්‍රධාන වශයෙන්ම මමත්වයේ තහවුරු වෙන විදිහේ තමන්ගේ අදහස තමන්ගේ සංකල්පනාව තහවුරු වෙන විදිහට මොනවා හෝ කාරණාවක් ආවහම ඒ අවස්ථේ විතර කරමින් කටයුතු කරනවා. රාගය වැඩෙනවා, ද්වේෂය වැඩෙනවා, මෝහය වැඩෙනවා. අපි අද ගොඩක් වෙලාවට රාගයයි ද්වේෂයයි ගැන විතරක්නේ අපට අධ්‍යක්ීම් ලෝකයේ කතා කරන්න තියෙන්නේ. මෝහය කියන කාරණාව කතා කරද්දී යනකොට සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයකට යොමු වෙච්ච කෙනෙක් ජීවිතේ ගත කරන්නේ බාහිරට අනුගත වෙලා බාහිරට යොමු වෙලා මමත්වය කියන කාරණාව මම හරි වැරදි යහපත් අයහපත් කියලා මනින මිම්මක් එක්ක මගේ කෝණයට සාපේක්ෂව කටයුතු කරන කාරණාව අයින් වෙන වැඩපිළිවෙලක් කිසිමත් වෙනවා. අන්න එතනදී ඒ කාරණාව එක්ක වාසය කරනවා නම් නොදන්නා දෙයක් එක්ක ජීවිතයේ වාසය කිරීම ඉක්මවන මෝහය දුරු කරන ප්‍රතිපදාවක ඉන්නවා. නොදන්නා දෙයක් කියලා කිව්වේ මම කියන කාරණාව පිළිබඳව දන්නේ නැහැ. මගේ මගේ අනසරේන සිටුවිලි කුමන සාධාරණ කුමන අසාධාරණ දෙයක් වුවද යහපත අයහපත දෙයක් වුවද ඒක මම් මනින එකක්. එතකොට මේ මම්මණින කාරණාවේ කටයුත්තට ඉඩක් නැති වෙනවා. මොකද හේතුව මම කියන දේ පිළිබඳව හොයන නැති නිසා, මෝහය නිසා, මුලාව නිසා. මෙයන් ජීවිතය ගත කරනකොට විශේෂයෙන් කල්යාණ මිත්‍ර සුරක් සහිත ජීවිතයක් ගත කරනකොට මම සාධාරණ අසාධාරණ හරි වැරදි කියන හිතවිල්ලක් එක්ක මොනම කල්පනාවකටවත් ඉඩක් නැති වෙනවා. ඒක අපි අර විනය ඉගෙන ගතිත් පැහැදිලි කර එහෙයි වාදය කියන එක. අපි යාමීකේ එහෙම බැලුවොත් එහෙම yes sir yes sir කියන කාරණාව වගේ යථාර්ථවාදීව කල්යාණ මිත්‍රයා පිළිබඳව තියෙන විශ්වාසයත් එක්ක කියන කරන හිතන කරන්න මෙහෙවන සියලු කාරණා නිවැරදි කියන කෝණයක් තියෙන නිසා තමන්ගේ සංකල්පයක් කිසිදු පැත්තකින් එන්න ඉඩක් නැති වෙනවා. අන්නේ විදිහට වාසය කරනකොට මෝහය ඉක්මවන ප්‍රතිපදාවකට යනවා. නොදන්නා දෙයක නොදන්නා කාරණාවක වාසයක ඉඩක් නැති වෙනවා. නැත්නම් අපි මොකද වෙන්නේ මේ ලෝකයේ හරි වැරදි යහපත් අයහපත් හොඳයි නරකයි කියන මේ පැති එක්ක තමන්ගේ සාපේක්ෂත්වයක මනින මිම්මක් එක්ක යනකොට අන්න මෝහය වර්ධනය වෙනවා නොදන්නා කරුණක් එක්කයි වාසය කරන්නේ. නොදන්නා කාරණාවක් එක්කද වාචය කරන්නේ. එතකොට එහෙනම් රාගය අනුව විතර්ක කිරීමත්, දේශය අනුව විතර්ක කිරීමත්, මෝහය අනුව විතර්ක කිරීමත්. මෙන්න මේ විතර්කයන් ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ගැඹුරින් ආධ්‍යාත්මයේ ගවේෂණය කරන කෙනෙකුට ජීවිතයේ සත්‍ය ගැඹුරින් හොයන කෙනෙකුට එක මහ වදයක් මහ පීඩාවක් බව දැනෙනවා අන්නේ කෙනා ඒ එන විතරකයන් රාගයේ මුල් වෙලා ද්වේෂයේ මුල් වෙලා මෝහයේ මුල් වෙලා එන විතරකයන් මැඩලන්න කටයුතු කරන්නට ඕන. ඒකට අවශ්‍ය ක්‍රියාදාම කරන්න ඕන. මම ඔයාලට කිව්වා ගොඩක් කාලවලට මම මම පවා බාහිර උපකාරය කියන කාරණාව එක හිතන්න පෙළඹෙනවා කියලා ඔයාලා හිතුවනවා කියන කාරණාව නැසුවත් අනිත් මගේ ජීවිතය ගත කරනවා කියන කාරණාව එක්ක බලනකොට මම පවා ගොඩක් වෙලාවට බාහිරට අනුගත වෙලා කටයුතු කරන්න උත්සාහයක් කරනවා කියලා. මොකද හේතුව අපි කොච්චර සාධාරණේ හරි වැරදි කියලා මොන කාරණාවක කටයුතු කරන්න ගියත් අපි අර නැවත වතාවක් මමත්වයක කටයුතු කරන ස්වභාවයට යොමු වෙනවා. එතකොට නොදන්නා කාරණාවක් එක්ක වාසය කිරීමක් තමයි තියෙන්නේ. ඉතින් මම නිතරම පැහැදිලි කරනවා මේ පිරිසේ වගේ විශේෂම අමද්දසීව ඒ විදිහට ඇසුරු කරනවා කියන කාරණාවත් ඔයාලා ඇසුරු කිරීමේදී සහ ධර්මයට කැමති අය ඇසුරු කරනකොට ඒ අයගේ දේවල් එක මගේ ජීවිතේ කටයුතු කරන්නම උත්සාහ කරනවා. ඉතින් ඒ කාරණාව එක්කත් අපි නොදන්නා දෙයක් එක්ක නොදන්නා මමෙක් එක්ක ඉන්නවා කියන ඒ සංකල්ප එක්ක ඉන්නවා කියන කාරණාවට ඉඩක් නොවේ. ඒක නිසා අපි ඒක හොඳට හිතන්නට ඕන. හොඳට කල්පනා කරන්නට ඕන. දැන් ඔයාලට සජීවීවම ඔයාලා මෙහෙයවීම සඳහා කරුණක් ඇති වෙලා තියෙද්දී ඔයාලගේ ජීවිතයේ ඔයාලා හරි වැරදි හොඳයි නරකයි යහපත් අයහපත් කියන කාරණාවක් එක්ක නිර්ණයක් කරනවා නම් එතනම ඉදිරිය තියෙනවා මම කියන කාරණාව මට සාපේක්ෂව මන්න මීම හරියි ස්වාමීන් වහන්සේ කියන කාරණාව ස්වාමීන් වහන්සේට තේරෙන්නේ නැහැ කියන්නේ. ඒ කෝණේ ගිය නිසා තමයි අපේ හිතවිල්ලක් එක්ක අපි කටයුතු කරන්න දඟලන්නේ. අපි හරි වැරදි කියලා තීරණයක් කරන්න දඟලන්නේ. අර එහෙයි වාදය කියන කාරණාව ඉස්මතු නොවෙන්නේ. මෝහය කියන කාරණාව වර්ධනය වෙන්නේ. එතකොට එහෙනම් ගැඹුරින් ආධ්‍යාත්මික ගවේෂණය කරන තැනදී රාගය, ද්වේෂය, මෝහය කියන මේවා ඉක්මවන ජීවිතයක් කියනට ඕනේ. අද මම පැහැදිලි කරලා පෙන්වන්නේ ඒකට අදාළ වෙන දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ තියෙන විතක්ක සම්ඨහන සූත්‍රය. විතරකයන් කියන විතරකයන් පිළිබඳව පිළිහිටවාගෙන වාසය කරනකොට ඒවා දුරු කරන නැත්නම් විතරකයන් පිළිරණ තැනදී ඒවා ඉක්මවන ක්‍රමය පිළිබඳව පැහැදිලි කරන දේශනාවක්. ඒවා මේකටන් වශයෙන් ආනන්ද මහරහත් උත්තමයන් වහන්සේ පළවෙනි ධර්ම සංගායනාව ඉදිරිපත් කරනවා ඒකං සමයං භගවා සාවත්‍යං විහෙරත ජේතවනේ අනාථ පින්ඩිකස්සාරාම. ඒ කාලේ බහත්වත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම වැඩ වාසය කරා. රත්නකෝ භගවා භික්ඛු ආමන්ත්‍රේති භික්ඛවෝති මහන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් ඇමතුවා. බදන් තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුන් ස්වාමීනි කියලා ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භගවායතද වෝච භාග්‍යතුන් වහන්සේ මේ වදාළා. අවිචිත්ත මනියුත්තේන භික්කවේ භික්කුණා පංච නිමිත්තානි කාලේන කාලම් මනසිකා තබ්බානි කතමානි පංච අවිචිත්ත මනියුත්තේන භික්කවේ භික්කුණා මහණෙනි ගැඹුරු සිත නැත්නම් ඊටාම ආධ්‍යාත්මික ගවේෂණය කිරීමෙන් යුක්තව වාසය කරන හිතක් තියෙන භික්ෂුව ඒ කෙනෙක් ගැන කියන්නේ කලින් කලට මේ පස් නිමිති මෙනෙහි කර යුතුයි. කාලයෙන් කාලට මේ පස් නිමිති මෙනෙහි කරන්නට ඕනේ. ගැඹුරු ආධ්‍යාත්මික ගවේෂණයක් තියෙනවා. දැන් මම ඔයාලට මුලින්ම පැහැදිලි කරා ආධ්‍යාත්මික සත්‍ය ගවේෂණය කරන වැඩපිළිවෙලක් එක්ක ජීවිතය ගත කරන තැනදී එන විතරකයන් පාලනය කර ගැනීමට අවශ්‍යතාවයක් ලැබෙනවා. දර්ශනය කියන කාරණාව ජීවිතයේ නිරන්තරයෙන්ම භාවිතා වෙනවා නම් ඒ භාවිතා වීමත් එක්ක විතරක එනවා කියන කතාව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට හැබැයි එහෙම වාසය කරන කෙනෙක් සත්‍ය වෙන කෙනෙකුගේ ජීවිතවලට විතරක එනවා. රාගය මුල් කරගෙන විතරක එනවා. ද්වේෂය මුල් කරගෙන විතරක එනවා. මෝහය මුල් කරගෙන විතරක එනවා. එයාට ඒ විතරකයන් වදයක්. ඒ විතරක වල පිහිටීම වදයක්. එතකොට හොඳට තේරුම් ගන්න රාගය, ද්වේෂය කියන එක විතරක් නෙවෙයි මෝහය. ඒක නම් ප්‍රධාන. මෝඩකම, නොදන්නාකම, දන්නේ කාරණාවක් එක්ක වාසය කිරීම. මෙන්න මේ කාරණාව එක්ක ජීවිතය ගත කරන තැනදී ඒවා එනකොට ඒක වඩයක් කියලා ගැඹුරු හිතකින් ආධ්‍යාත්මික ගවේෂණය කරන හිතකින් යෙදලා ඉන්න භික්ෂුවකට තේරෙනවා. අන්න එතකොට යායක ප්‍රහාණය කරන්න ඕනේ. එතකොට ඒක ප්‍රහාණය කරන්න ඕනේ විවිධ ක්‍රම ඔස්සේ. දැන් අපි හිතනවා දර්ශන හැ ඇති කරගත්තාම දර්ශන හැෙන් විතරක් භාවිතා කරලා කරන්න පුළුවන් කියලා. ඒ දර්ශන හැ කියන එක තහත්වාදී කරගන්න සම්පූර්ණයෙන් අතහත්වාදී කරගන්න තව දේවල් ඇති වෙන්නට ඕන. සිහිය, වීරිය, නුවණ කියන කාරණා ඇති වෙන්නට ඕන. නමුත් අකුසල විතරකයක් එක ජීවිතයේ දෙද්දී ඒ අකුසල විතරකේ පවත්වනවා කියන කාරණාව නොකර අකුසල විතරක කියනකොට හොඳට තේරුම් ගන්න රාග දේශ විතරක් නෙමෙයි ඈ රාග දේශ මොහ. ඒවා පවත්වන්නේ නැතුව ප්‍රහාණය කරන්න දඟලන්න ඕනේ. අන්න ඒකට උපකාර වෙන විදිහේ කරුණු ටිකක් තමයි මේ පැහැදිලි කරන්නේ. ඒතකොට ගැඹුරු ආධ්‍යාත්මික ගවේෂණයක් කරන කෙනෙකුටයි මේ කතා කරන්නේ. ඉද බික්කවේ බික්කුණා යන් නිමිත්තන් ආගම්ම යන් නිමිත්තන් මනසිකරවතෝ උපාජ්ජන්ති පාපක අකුසල විතක්කා චන්දූප සංවිතාපි දෝසූප සංවිතාපි මෝහූප සංවිතාපි මහණෙනි යම් කිසි භික්ෂුවක් යම් නිමිත්තක් ආවට පස්සේ ඒ නිමිත්ත මෙනෙහි කරනකොට උපදිනවා පාපී අකුසල විතරකයක් යම් නිමිත්තක් ආවහම ඒ නිමිත්ත නිමිති නිමිති කියලා කියන්නේ ඇත්ත නෙමෙයි අපි මනින විදිහට යම් කිසි විදිහකට මොන හරි ගෝචරණ නිමිති මෙන්න මේ නිමිති ආවට පස්සේ නිමිති මානසිකාර කරනකොට උපදිනවා පාපක අකුසල විතරකයක්. ඒ පාපී අකුසල විතරකයන් ඡන්දය කැමැත්ත දැන් මම අර කිව්වේ පුජ්‍යල කැමැත්ත හරි වස්තු කැමැත්ත හරි ඕන විදිහට කැමැත්ත. මෙන්න මේ කැමැත්ත කියන කාරණාව රාග සහිතව දේවල් එක්ක තියෙනවා. ඊළඟට ද්වේෂය සහිත දේවල් එක්ක තියෙනවා. ඊළඟට මෝහය සහිත දේවල් එක්ක තියෙනවා. රාග උපසංහිතං, දෝෂ උපසංහිතං, මෝහ උපසංහිතං. තේන වික්කවේ වික්ුණා ධම්මා නිමිත්තා අඤ්ඤං නිමිත්තං මනසිකාතබ්බං කුසල උපසංහිතං. අන්න එතකොට ඒ භික්ෂුව මහණෙනි වෙනත් වූ නිමිත්තක් මෙනෙහි කළ යුතුයි අරක ප්‍රහාණය කරන්න කුසලයට හිත කුසලයට හිත මෙනෙහි නිමිත්තක් දැන් අපි ගත්තොත් ඔන්න සාධාරණයි රාගය එනකොට අසුබය මෙනෙහි කරනවා කියන්නේ ද්වේෂය එනකොට මෛත්‍රිය මෙනෙහි කරනවා කියන එක. මමත්වයේ පාදක කරගෙන අපට එන කාරණා එක්ක අපි හිතන අපේ හිතෙන් නිර්ණයක් දෙන කටයුතු එක්ක කල්යාණ මිත්‍රයන්ගේ ගුණ සිහි කරනවා කියන්නේ කල්යාණ මිත්‍රත්වයේ කියන කාරණාව සිහි කරනවා කියන එක වටේ. මොකද ඒකවල මමත්වයේ ඉඩක් නෑ අර කියන කාරණාවට නැමෙන ගතිය ඉස්මතු වෙලා ඉන්නේ. එතකොට එහෙනම් දැන් මේ එන විතරක යම් කිසි විදිහකට අදාළ එකක්ද ඒ විතරකයට ප්‍රතිවිරුද්ධව කුසල විතරකයන් මෙහි කරන්නට ඕන. යේ පාපකා අකුසල විතක්කා චන්දුප සංවිතාපි දෝසූප සංවිතාපි මෝහූප සංවිතාපි තේ පහියයි. අන්න එතකොට මොකද වෙන්නේ? ඡන්දය කැමැත්ත කියන කාරණාව මුල් කරගෙන ආපු විතරකය. ඊළඟට द्वේෂය කියන කාරණාව මුල් කරගෙන ආපු විතරකය. මෝහය කියන කාරණා මුල් කරගෙන ආපු විතරකේ ප්‍රහාණය වෙනවා. එතකොට ඡන්ද දේශ මෝහ කියන මේ කරුණු මුල් කරගෙන ආපු විතරකයන් ඊට ප්‍රතිවිරුද්ධ කුසල පාක්ෂික විතරක මෙනෙහි කරනකොට දුර වෙලා යනවා. ඒ අබ්බත්තං ගච්ඡanti අන අබ්බස්තයට යනවා. ඒකම් පහානං අජ්ජත්තුම කිත්තං සංකිට්ඨ. ඒක ප්‍රහාණය වුණා මොකද? ආධ්‍යාත්මික පිටනවා. සම්නිසීදති ඒකෝ දිබ්බ හෝති සමාධියයි. අන්න එතකොට මොකද වෙන්නේ? සමාධිමත් සිතක් ඇති වෙනවා. එතකොට සමාධියක් ඇති වෙනවා, හිත එකඟ වෙනවා. ඇයි ඒ? වැඩපිළිවෙලක් කළ නිසා. එතකොට හොඳට තේරුම් ගන්න වෙන මානසිකාරයක්නේ කළ යුත්තේ. අපිට එතකොට ගොරෝසු මට්ටමෙම ගන්න පුළුවන් රාගයේ ඡන්දයේ කැමැත්ත දැන් මේක ඡන්දය කියලා කියන්නේ. ඒක ඡන්දය මුල් කරගෙන අපට කැමැති පුද්ගලයන්, කැමැති වස්තුන් ඒ කාරණා එනකොට රාගය කියන කාරණා පෝෂණය වෙනවා. ඒවගේ රාගය කියන කාරණා පෝෂණය වීම කියන එක දුර වෙනවා. අසුභය කියන කාරණා භාවිතය කරනකොට ඒ කුසල පාක්ෂිකයි. ද්වේෂය කියන කාරණාව දුර වෙන වෙනත් විතරකයන් මේ කියන්නේ. මෛත්‍රී කියන කාරණාව විතරකේ භාවිතා කරනකොට දුර වෙනවා. මෝහය කියන කාරණාව දුර වෙනවා. අඥානකමින් යුක්තව ලෝකයේ තිබෙනා වූ කාරණා වැරද්ද දකින්න උත්සාහ කිරීම සහ අපි බාහිරින් ලෝකයේ හික්මනකොට කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනකොට ඒ කල්යාණ මිත්‍රයා කියන කාරණාව විතරක් කටයුතු කරනවා කියන තැනදී අන්න කල්යාණ මිත්‍රයාගේ වැඩගත්කම නිතර නිතර සිහි කරන තැනදී අන්න අර තමන්ගේ මමත්වයේ එක්ක එන කාරණාව දුරු වෙන්න ඉඩ තියෙනවා. මේකට උපමාවක් කියනවා. හරියට මේ වගේ. දක්ෂ වඩුවෙක් හරි වඩු බාතුන්නයි ගෝලෙක් හරි ඊටාම සියුම් ඇණයක් තියෙනවා. මොකක් හරි වැරදිලා වැඩිච්ච ඇණයක් තියෙනවා. දැන් මේ ඇණේ අයින් කරන්නට ඕන. ගොරෝසු ඇණයකින් අර ඇණේට ගහනවා අපෝ. එතකොට මොකද වෙන්නේ? අර සියුම් ඇණේ බැහැර වෙලා යනවා. නැති වෙලා යනවා. අයින් වෙලා යනවා. වෙන ඇණයකින් ගහනවා. අන්න ඒ වගේ ඒව මේවකෝ භික්කවේ භික්කුණා භික්කුණෝ යන් නිමිත්තං ආගම්යන් නිමිත්තං මනසිකරවත උප්පජ්ජಂತಿ පාපක කුසලා විතක්කා සංදූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි ඡන්ද දේශ මෝහ කියන කාරණාව ඔස්සේ යම් අකුසල විතරකයක් උපදිනවද කවුද මේ අදිචිත්ත මනියොත් භික්ෂුව ඈ තේන භික්ඛවේ භික්ඛුන අදිචිත්ත මනියොත් භික්ෂුව කියන්නේ දැන් දැන් ඔයාලා ගත්තාම යම් මට්ටමකට ආධ්‍යාත්මික ගවේෂණය කරන උත්සාහ කරනවා සාමාන්‍යයෙන් නිකන් එකට සිවුරක් දා ගන්නවා කියන එකට එහා ගිහිල්ලා ධර්මයක් එක්ක හොයන නිසා ඒ කාරණාවේදී අධිජිත් මනියුත් ස්වභාවයටපත් වෙනවා. එතකොට මේ භික්ෂුවන්න තේන භික්කවේ භික්ඛුණ සම්මා නිමිත්තා වෙන නිමිත්තක් නිමිත්තක් ගන්නවා අඤ්ඤන් නිමිත්ත වෙන නිමිත්තකින් මානසිකාතබ්බ වෙන නිමිත්තක් මානසිකාර කරනවා කුසල උපසංගිතං කුසලයේ විද එතකොට මොකද වෙන්නේ? මේ පාපක අකුසල විතක්කා චන්දූප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේ පහියන් චන්දකොට ඡන්ද දේශ මෝහ කියන කාරණා තුලින් උපදින්නා වූ අකුසල විතරකේ දුර වෙලා යනවා. තේ අබ්බත්තං ගච්ඡanti තේසම් පහානං අධ්‍යාත්මේව චිත්තං සම්තිච්ඡති සම්නිසිරති ඒකෝදි හෝති සමාධියේ යන ආධ්‍යාත්මික සමාධිමත් වෙනවා. ඔන්න පළවෙනි කාරණාව මානසිකාර කළ යුතු. එහෙනම් ඕක අපි ඕව අපි කළ යුතුයි. දැන් මේ එවැනි අයටයි කියන්නේ. නෑ නෑ මම හොඳට මේ යථාර්ථයෙන් දකින්න උත්සාහ කරනවා. යථාර්ථයෙන් දකින්න උත්සාහ කරනවා කියන කාරණාව සිහිය පිළිගෙන අකුසල විතරකේ ආයේ තියෙන ඉඩක් නෑ. එයා රහර දකින්න අකුසල විතරකේ තියෙන්නේ. දැන් එහෙනම් යථාර්ථය දකින්න නැති නිසා අකුසල විතරකේ තියෙන. එහෙනම් ඒක යථාර්ථය දකින්න දඟලුවාට එතනදි සමහරලාවට කරන්න බැරි වෙනවා. ඒ නිසා අර විදිහට ප්‍රහාණය කරන්න ඕන. පස්සචේ භික්කවේ භික්කනෝ ධම්මා <coughs> නිමිත්ත අඤ්ඤා නිමිත්ත මානසිකරවතෝ කුසලෝප සංගීතං උපපජ්ජන්තේ පාපක අකුසල විතරක ඡන්දෝප සංගීතා විදෝතෝප සංගීතය මෝහෝප සංගීතය. ඉතින් යම් කිසි කෙනෙක් වෙන නිමිත්තක් මෙනෙහි කරද්දී ඡන්දදේශ මෝහ කියන කාරණා තුලින් හටගත් විතරකයන් ප්‍රහාණය කරන්න වෙන ඒවාල මෙනෙහි කරද්දී ඒවමයි හටගන්නේ ප්‍රහාණය වෙන්නේ සාධාරණී වෙවි වෙනවා ඡන්දය කැමැත්ත මුල් කරගෙන මොනවා හරි විතරකයක් කෙනකොට ඒක ප්‍රහාණය කරන්න වෙන දේවල් හිතුවට ඒකම එනවා. ද්වේෂය කියන කාරණා මුල් කරගෙන මොනවා හරි දෙයක් හිතනකොට ඒ විතරක දුරු කරන්න කියලා ඒකම එනවා. මමත්වයේ තර වෙන මගේ සංකල්ප ඔස්සේ සාධාරණ අසාධාරණ යහපත අයහපත හොඳ නරක කියන විදිහක් එක්ක බලන විදිහේ කාරණාව වැරදි කියන එකක් මෙනෙහි කරන දැඟලුවට ඒකම එනවා ඊළඟට බුදුරන් වහන්සේ දේශනා කරනවා තේන භික්ඛවේ භික්ඛුනා තේසං විතක්කං විදක්කාන ආදීන වූ උපපරක්කිතබ්බෝ දැන් මේ වගේ ආදීන වේ හිතන්න කියනවා. දෙවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය මොකද ආදීන වේ. එතකොට රාගය කියන කාරණාවේ ආදීන වේ. ඡන්දයක් බැඳීමක් ඇලීමක් ඇතිවීම තුළ තියෙන ආදීන වේ. ගැටීමක් දේශය තුළ ඇති වෙන ආදීන වේ. ඊළඟට අඥානකම මෝඩකමත් එක්ක ඉන්නකොට මෝහයක් තුළ ඇති වෙන ආදීන වේ. මෙන්න මේ ආදීනවය කියන කාරණාව මානසිකාතබ්බා උපපරික්කිතබ්බා ඉතිපි මේ විතක්කා අකුසල ඉතිපි මේ විතක්ක මේ විතරකේ අකුසලයි මේ විතරකේ අකුසලයි සාවජ්ජය වැරදි ඉතිපි මේ විතක්කා දුක්ඛ විපාකන බලන්නකො මේ විතරකේ අකුසලයි මේ විතරකේ වැරදි මේ විතරකේ දුක් විපාකයි තස්ස තේසං විතක්කාණං ආදීනවං උපපරික්කිතෝ උපපරික්කතෝ යේ පාපකා කුසලා විතක්කා ඡන්දුප සංහිතාපි දෝසූප සංහිතාපි මෝහූප සංහිතාපි තේ පහියන් අන්න ඒ ආදීන මේ හිතනකොට ඡන්දය දේශය මෝහය කියන මුල් කරලා හටගත්තා විතරකේ දුරු වෙලා යනවා තස්ස තේසං විතක්කානං ආදීන මුප්පරික්කත දුරු වෙලා යනවා පහියති චන්දුප සංගිතාප දෝසුප සංගිතාය මෝහුප සංගිතාය තේ පහියන්ති තේ අබ්බත්තං ගච්ඡanti තේසං පහානං අජ්ජත්තමේව චිත්තං සංසිත සංසිත ආධ්‍යාත්මික පීඩනවා අන්න සමාධියක් ඇති වෙනවා එතකොට ඒ ක්‍රමය තමයි දැක්මකුත් තියෙනවා ක්‍රමයකුත් භාවිතා කරනවා එතකොට ඒ දැන් දැන් අපි ගත්තොත් එහෙම මම මැදිහත් වෙලා කරන්න තියෙන වැඩපිළිවෙල තියෙනකොට මාර්ගයේ දර්ශනය හැම මම මැදිහත් වෙලා කරන්න බෑනේ ඒකට උදාහරණ හේතු කාරණා හකස් කරන්න ඕනේ දැන් මේ විදිහට කරුණ සකස් කරනකොට අර අකුසල විතරක් ප්‍රහාණය වෙනකොට දර්ශන හැත් දහන වෙනවනේ යන්නේ. ඒකත් එකනේ යාද දැන් අර ක්‍රමයේ අදාළ වෙන්නේ. එතකොට ඒකත් එක්ක ක්‍රමයේ අදාළකට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික පිටනවා. මෙන්න මේකටත් උපමාවක් කියනවා. මොකද්ද? හරියට මේ වගේ. දැන් ආධිනොන් සිහි කරන්නේ. ලස්සනට සැරසිලා ඉන්න තරුණ දුවෙක් හරි පුතෙක් හරි ඉන්නවා කියලා හිතන්නකෝ. අන්න ඒ කෙනාගේ බෙල්ලට සර්ප කුණක් හරි බලු කුණක් හරි මිනිස් කුණක් හරි වැටෙනොත් මොකද කරන්නේ? පිළිකුල් කරනවා. ලස්සන සැසලා ඉන්න තරුණ දරුවෙකුගේ ඇඟට බලුකුණක් හරි සර්පුණක් හරි මිනිකුණක් හරි නෝ පිළිකුල් කරනවා. එතකොට ලස්සන සැරසිලා ඉන්න දරුවෙක් කියන කතාව කතා කරේ මොකක්ද? ආධ්‍යාත්මික ගවේෂණය කරන කෙනෙක් අකුසල විතරකයක් කෙනෙකුට අකුසල විතරකයේ ආදීනවේ සිහි කරනකොට ඒක මහා පිළිකුල් සහගතයි. ඡන්දය මුල් කරන්ගෙන දේවල්, ද්වේෂය මුල් කරන්ගෙන දේවල්, මෝහය, මමත්වය කියන කාරණා ප්‍රදාන කරගෙන මුල් කරන්ගෙන දේවල්. ඒක මහා පිළිකුල් සහගතයි. අන්න ඒ පිළිකුල් සහගත විදියට දකින්න. ඉතින් මෙන්න මේ විදිහට සිහි කරනකොට, මානසිකාර කරනකොට ආදීනව මානසිකාර කරනකොට මොකද වෙන්නේ? අර අකුසල විතරකේ දුර වෙලා යනවා ආධ්‍යාත්මික පිටන සමාධිමත් වෙනවා. ඔය දෙවෙනි ක්‍රමය. ඊළඟ තුන්වෙනි ක්‍රමය. තස්ස බික්ක තස්සචේ බික්කවේ බික්කුණෝ තේසං විතක්කානං ආදීනං උප්පරික්කතෝ uppajjan teva papaka kusala vitakka chandupa සංහිතාපි දෝතුප සංහිතාපි මොහොප සංහිතාපි මේ උපන්නව පාපී අකුසල ධර්මයන්ගේ ආදීනව සීකරද්දි කරද්දිත් මොකද වෙන්නේ ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කියන විතරකයම උපදිනවා ආදීනව හිතද්දිත් උපදිනවා ආදීනව කල්පනා කරද්දිත් උපදිනවා දැන් මොකද කළ යුත්තේ? ඊළඟට කියනවා තේන භික්ඛවේ භික්ඛුනා තේසං විතක්කං අසති අමනසිකාරෝ ආපජ්ජිතබ්බෝ. දැන් මේක මානසිකාර නොකර ඉන්න උත්සාහ කරනවා. දැන් හිතන්නේ. දැන් ඒක හිතන්නේ. ඒ කියන්නේ රාගයේ ඡන්දයේ කැමැත්ත මුල් කරගෙන ඇති වෙන විතරකින් හිතන්නේ නෑ. ඒකට මම යන්න දෙන්නේ නෑ. ද්වේෂය ඇති වෙන විතරකින් මම යන්න දෙන්නේ නෑ. මෝහය මමත්වයේ මුල් කරන් ඇති වෙන විතරකින් මම යන්න දෙන්නේ නෑ. අන්න ඒක අමනසිකාරෝ තේ තස්ස තේසං විදක්කානං අසති අමනසිකාරෝ අමනසිකාරං ආපජ්‍යතෝ තියේ පාපකා කුසල විදක්කා චන්දුප සංගිතාපි දෝසුප සංගිතාපි මෝහප සංගිතාපි තේ පහියන් දැන් මොකද මේ ප්‍රහාණය වෙනවා මානසිකාර නොකර ඉන්නවා ඒක දැන් ඒක බලෙන් මැදිහත් වෙලා කරන්නේ දැන් මේ ක්‍රමය අනුගමනය කරන්න යනකොට අර දර්ශන ඇහැ තියෙන කෙනෙක් නෙමෙයි එතකොට මේ ක්‍රමයේ අනුගමනය කරනකොට යෙදෙන කාරණාවේ අකුසලයේ ඉක්ම වෙනවා ක්‍රමයේ අනුගමනය කරන ක්‍රමයට මිශ්‍ර වෙලා තියෙනවා යාගේ දැක්ම. දැන් මොකද වෙන්නේ? ආධ්‍යාත්මික පිටන සමාධිමත් වෙනවා. ආධ්‍යාත්මික පිටන සමාධිමත් වෙනවා. උපමාවක් කියනවා. හරියට මේ වගේ දෙයක්. ඇස් ඇති පුරුෂයෙක් Taman ඉදිරියට එන රූපය දකින් දකමැතිව ඇස් වහ ගන්න. අහක බලා ගන්න. අන්න අරක බලෙන් නොකර ඉන්නවා. අහක බලා ගන්නවා නැත්තම් ඇසුවා ගන්න. එතකොට අර විතරක එනකොට ඒ විතරකයන්ට ඉඩ දෙන්නේ නැහැ. ඒක මානසිකාර කරන්නේ නැතුව ඉන්නවා. ඒක හිතන්නේ නැතුව ඉන්නවා. ඔන්න ඕක තමයි තුන්වෙනි ක්‍රමය ආධ්‍යාත්මික පිළිතර. ඊළඟට හතරවෙනි ක්‍රමය තස්සචේ භික්කවේ භික්කනෝ තේසම්පි අවිතක්කාණං අසති අමනසිකාරං ආපජ්ජිතෝ uppajjanteva papaka akusala vitakka chandupa sanghitapi dosupa sanghitapi mohupa sanghitapi ඒකේනා මහණෙනි මේ භික්ෂුව ඒ අමනසිකාර කරන්න කරන්නත් මොකද වෙන්නේ අර ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ආපු අකුසල විතරකම එනවා. මානසිකාර නොකරන්න උත්සාහ කරත් ආයෙත් ඒ වගේ එනවා. තේන භික්කවේ භික්ුණා තේසං විතක්කාණං විතක්ක සංඛාර සන්තහානං මානසිකාතබ්බා. අන්න දැන් මෙතන කියන මොකද්ද? ඒ විතරකයන්ගේ සකස් වීමේ පිහිටීම. ඒ විතරකයන්ගේ දැන් එතකොට මෙතන කියන කාරණාව තියෙන එකේදී තියෙනවා විතරකේ දැන් අපි අර මේ අවිද්‍යාව මුල් කරගෙන හටගත් ආකාරයේ දකින දැක්ම කියන කාරණාව ප්‍රඥා හේතුත්‍ය. දැන් අපි මම සරල උදාහරණයක් කියන්නම්. ඔන්න අපි හිතමුකෝ අපට ගැටෙන්න නිමිත්තක් ආවා. දැන් මේ නිමිත්ත මෙන්න මෙහෙම මෝරලා මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කියලා මෙන්න මේ විදිහට දැන් මේ තරහ ගිහින් තියෙනවා. දැන් ඒතරත් හැදුන විදිහක් නේ මේක සකස් වෙච්ච විදිහන්නේ. දැන් මේ මොකද තමන් ඒ විදිහට විතරක් කරනවා කියලා කියන්නේ. මනසික හදම්පා. විතරකේ සකස් වීමේ පිහිටීම මනසිකාර. විතරකේ සකස් වීමේ පිහිටීම මනසිකාර කරනවා. හේතුඵල දකින්නවා කියන කාරණාව නෙමෙයි. හේතුඵල දකින්නවා කියන කාරණාව කතා කරනවා ප්‍රඥාවේ දැක්මක්. දැන් අපි නිකමට හිතවන්නකො මෙහෙම දැන් අපි සාමාන්‍යයෙන් මොන හරි විතරකයක් ඇවිදිලා පුංචි දෙයක් මොන හරි වචනයකට ලෝසන දෙයක් ඇවිදිලා ඒක ඔස්සේ හිතාන හිතාන හිතාන හිතාන හිතාන කියලා දැන් ලොකු ප්‍රශ්නයක් කියලා. අපි නිකමට ඒක පිළිබඳව හිතන කතාව කේත් එක රිලැක්ස් වෙනවනේ නිදහස් වෙනවනේ. එතකොට එහෙනම් මෙතන කියන්නේ මානසිකාර කරන එකක්. ඒ තමයි අර විතරකය කියන කාරණාව. සකස් වුනේ කොහොමද කියලා. පිහිට සකස් වීමේ පිහිටීමක් වුනේ කොහොමද කියලා. ඒ උපමාවෙන් ගොඩක් තේරුම් ගන්න පුළුවන්. ඒතකොට මෙහෙම මානසිකාර කරනකොට මොකද වෙන්නේ? ඡන්දයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් උපදුනා වූ ඒ විතරකේ ප්‍රහාණය වෙලා යනවා. ඒ විතරකේ ඉක්මවනවා. දැන් අද මෙන්න මේකට හේතුඵල ධර්ම කියලා කතා කරන්න හදනවනේ. මේ හේතුඵල ධර්මනේ මේ කතා කරන්නේ. මෙන්න මේක ලෝකයේ යමක් යෙදিলা එරිච්ච කාරණාව හැදෙන විදිහ. මම මම මැදිහත් වෙලා කරන කාරණාව. අනාධ්‍යාත්මික සංසිඳීමක් ඇති වෙනවා. මේකට උපමාවක් කියනවා. මොකද්ද මේ උපමාව? ඔන්න පුරුෂයෙක් වේගෙන් යනවා. වේගෙන් යනවා යනකොට මොකද එයාට මෙහෙම හිතෙනවා. මම මොකටද වේගෙන් යන්නේ? නෑ මම හිමින් යනවා. දැන් අන්න ඒ කෙනා හිමින් යනවා. හිමින් යනකොට මෙහෙම හිතෙනවා. මම මොකටද හිමින් යන්නේ? මම නවතිනවා. දැන් නවතිනවා. දැන් නැවතිලා ඉන්න කෙනෙකුට මෙහෙම හිතෙනවා. මම මොකටද මේ නැවතිලා ඉන්නේ? මම මම ඉඳ ගන්නවා. අන්න ඉඳ ගන්නවා. මම මොකටද මේ ඉඳගෙන ඉන්නේ? මං හාසය. දැන් මොකද වෙන්නේ? අමාරු අමාරු ඉරියව් ටික අතහැරලා. දැන් මෙතන මේ අමුතු ක්‍රමයක් නේ තියෙන්නේ. දැන් හේතුඵල ධර්ම දැක්කම දැකීම ඉක්ම වෙලානේ. යනකොට වේගෙන් යනකොට මම මොකටද වේගෙන් යන්නේ? මං හිමින් යනවා. මම මොකටද හිමින් යන්නේ? මං ඉඳ හිටගෙන ඉන්නවා. මම මොකටද හිටගෙන ඉන්නේ? මං ඉඳ ගන්නවා. මම මොකටද ඉඳගන්නේ? මං ඉඳ ගන්නවා. දැන් අර ගොරෝසු ටික එහෙම ටික ටික ටික අයින් වුණා කියලා නේද ඔය කියන්නේ? ගොරෝසු ගති ටික ටික අයින් වුණා. දැන් ඔන්න අපි හිතමුකෝ තරහා පුසුතුවිල්ලක් හරි රාගය පුසුතුවිල්ලක් හරි දැන් මෝරලා. දැන් බලනවා කල්පනා කරලා දැන් මේ රාගය ආවේ ඇයි? දැන් මේක හිතනකොට අන්න මේ කාරණාව මේ සිදුවෙච්ච විදිහ කල්පනා කරනකොට අර කතේ හැරිලා. දැන් අර පුංචි පුංචි විදියට දැන් නිමිති ආපු විදි ඒව ගැන කල්පනා වෙනවා. දැන් ඒවා ආවි කොහොමද කියලා කල්පනා කරලා බලනකොට තවත් සියුම් වෙනවා. දැන් අර ගොරෝගේ කතේ හැරෙනවා. එහෙම මේ බලනකොට අනේ මම මේ කෙනෙකුට කැමැත්තක් එකපාරට ඇති වෙච්ච නිසා නෙමෙයි කියලා අර එන්න එන්න එන්න මොකද වෙන්නේ අර සියුම් වෙලා සියුම් වෙලා අර ගොරෝසු මට්ටම් ටිකයි ඉන්නේ. එතකොට මේ උපමාවෙන් හොඳට පැහැදිලි වෙනවා මේ හේතුඵල ධර්ම ගැන නෙමෙයි කතා කරන්නේ. ප්‍රඥාවෙන් දකින හේතුඵල ධර්ම ගැන නෙමෙයි කතා කරන්නේ. අර ගොරෝසුව තියෙන කාරණාව අයින් වෙන විදිය. හැබැයි මේකට මිශ්‍ර වෙලා තියෙනවා එයාගේ විෂන් එක. එයාගේ විෂන් එක මිශ්‍ර වෙච්ච නිසා මොකද වෙන්නේ? ක්‍රමයක් කරන අපි මම උදාහරණයක් කියන්නකෝ මේ ආනාපානසිය සිය පවත්වගෙන යනකොට ඒක එක්ක එයාගේ විෂන් එක ඇතුළත් වෙච්ච නිසා යථාර්ථය දකින්නේ නැද්ද? දකින්නවනේ. ඉරියව්ව පිළිබඳව සිහිය පවත්වාගෙන යනකොට එයාගේ විෂන් එක එකට කලවම් වෙච්ච නිසා යථාර්ථය දකින්නේ නැද්ද? දකින්නවනේ. එතකොට එහෙනම් අන්නවා යථාර්ථය දකින්න වැඩපිළිවෙලකට යනවා. ඒ නිසා තමයි ආධ්‍යාත්මික හිත පිහිටනවා කියලා කියන්නේ. ඔන්න දැන් ක්‍රම හතරක් කියනවා. පළවෙනි ක්‍රමේ තමයි කුසල පක්ෂය මෙනෙහි කරන්නේ. දෙවෙනි ක්‍රමේ තමයි ආදීනමය මෙනෙහි කරන එක. දැන් මේක අපි හොඳට අපේ අපේ ප්‍රැක්ටිකලි කළ යුතු කරුණ මේ. තුන්වෙනි ක්‍රමේ තමයි මානසිකාර නොකර ඉන්නේ. හතරවෙනි ක්‍රමේ තමයි ඒ විතරකේ කියන කාරණාව සකස් කිරීමේ පිළිදීම් බලන. පස්වෙනි ක්‍රමේ අ තසකේ භික්කවේ භික්කුණෝ තේසම විතක්කානම් විතක්ක සංකාර සංඨානම් මනසිකරවතෝ uppajjante පාපකා කුසල විතක්කා චන්දුප සංගිතාපි දෝසුප සංගිතාපි මෝහප සංගිතාපි දැන් මේ විදිහට ඒ විතරකේ සකස් වීම ඒ පිළිතිව පිළිබඳව කල්පනා කරද්දී ඒත් එනවා මේ ඡන්දයට හේතු වෙන විතරක ද්වේෂයට හේතු වෙන දැන් බලන්න ඡන්දය කියලා කියන්නේ රාගය කියලා නෙමෙයි බලන්න එතකොට අපි කැමති කෙනෙක් කැමති දෙයක් එක්ක ඇදලා යනවනම් කැමති කෙනෙක් හරි කැමති දෙයක් හරි කැමති වස්තුවක් හරි ඒ එතකොට මොකද වෙන්නේ මේ අපි අපිට ඒ රාගානුසය තමයි වැඩෙන්නේ. එතකොට දැන් මේ විදිහට ඒකේ ස්වභාවය මෙනෙහි කරන්න ගියාට ඒත් අකුසල විතරකම එනවා. දැන් බලන්නකො ඊට පස්සේ කියන කාරණාව. එහෙම අකුසල විතරක එනකොට තේන භික්කවේ භික්කුණා දන්තේ දන්තේහි දන්ත මදහාය ජීවහාය තෝලං ආහච්ච චේතසා චිත්තං අබින් අබිනිග්ගහ අබිනිග්ගහ නිග්ගහි දබ්බා අබිනිප්පිලි නිප්පලේ තබ්බා අබි සංතාපේ තබ්බා නිග්‍රහ කරන්න කියන කොහොමද නිග්‍රහ කරන්න කියන්නේ දක්මිති කාගෙන දිව උඩ කලන සද කරගෙන අකුසල සිතට ඉඩ දෙන්නේ නැහැ කියලා මේකට නිග්‍රහ කරන්න කියනවා, මැඩලන්න කියනවා. බලන්න එහෙමත් කරන්න කියලා. දත් මිටි කාගෙන මුල තල්ලන දිව තද කරගෙන නෑ මම මේක කරන්නේ නෑ. අන්න බලන්න අර චතුරංග සමන්නාගත වීරිය ගන්නවා කියන කාරණාවදි තියෙන ගතියේදී මාගේ ලේ මස් ලේ සම විය ලේවා ඇට මස් නහර ඉතුරු වේවා කොච්චර දැඩි වීරියද එතකොට අර ඡන්දය කැමැත්ත මුල් කරගෙන යම් කිසි දේවල් එනකොට පුද්ගලයන් කෙරෙහි හරි වස්තුන් කෙරෙහි හරි ඊළඟට මම දැන් අපි සමස්ත සමාජයේට ගන්නකොට අපට ඡන්දය විවිධ විදිහට එනවා. එකක් තමයි ලෝකයේ මට්ටමින් අපි ඡන්දේ කතා කරනවා. ඊළඟට අපි මේවට අකමැති වෙන කියන ඡන්දේ. ඒ ඡන්දේ පෝෂණය කරනවා. තමන් මොනවට හරි කැපිලා පේන්න අකමැති. මම මේකට අකමැතියි කියන ඒ කරුණ මුල් කරගෙන අන්න එතන ඡන්දය කියන එකට වඩා ප්‍රබලයි මෝහය කියන කාරණාව ඉස්මතු වෙනවා. මමත්වය කියන කාරණා. ඒතකොට ඒ වගේ උත් වෙනවා. ඇයි තමන් අර සාධාන අසාධාරණ යහපත යහපත හොයන එක. දැන් ධත්මිති කාගෙන දිව උඩ තල්ලේ තද කරගෙන මම මේක ප්‍රහාණය කරනකොට දැඩි කරලා ගන්න කියලා. එහෙනම් බලන්න එහෙමත් ගන්න ක්‍රමයක් බුදුරජාණන්. දැන් මේ කාටද මේ කියන්නේ? අර අහක යන පුතජන මිනිස්සුන්ද? නෑ නෑ. අවිජිත්ත වනියුත්තස්ස වික්කුණෝ ආධ්‍යාත්මික ගවේෂණය කරන. ඒ අපට නම් ඔබ කරන්න දෙයක් නෑ. අපිට නම් දර්ශනය යොමු කරගම ඔක්කොට අස්තස් අස්ත ගාලා අපි යනවා. අපිට නම් අපි අර අපි දැන් මෙනේ කරගෙන ඉන්න ධර්ම මානසිකාර මෙනේ කරන අස්තස් අස්ත ගාලා ඔක්කොම එහෙම වෙනවද? මේ බුදුරන් වහන්සේ ඒ කාලේ වික්ෂූන්ට අධිචිත්ත මනියුත් වික්ෂූන් වාසය කරද්දී මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා පැහැදිලි කරන එක. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපේ ජීවිතයේ තේනම් මේ කාරණා පහ කොච්චර වැදගත්ද කියන්නේ. එච්චර වීරයක් ගන්න කියලා දත්මිටි කාගෙන වීරය කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට වීරය කරාදිත් අන්න ආධ්‍යාත්මයේ හිත පිහිටනවා. මෙන්න උපමාවක් කියනවා. ශක්ති සම්පන්න පුරුෂයෙක් දුර්වල මිනිසියෙක්ගේ ඔළුවෙන් හරි ඊළඟට ඇඟෙන් හරි අල්ලගෙන ඔහුට නිග්‍රහ කරනව මඩලනවා. හොඳ හයිය මිනිස්සෙක් ඔළුවෙන් අල්ලගෙන ඇඟෙන් අල්ලගෙන මඩලනවා. එතකොට අරයා කලන්ත හැදෙනවා. අන්න ඒ වගේ දැඩි කරලා ගන්න එක නෑ මම මේ ඡන්දය මුල් කරගෙන මේක හිතන්නේ නෑ. මම ද්වේෂය මුල් කරගෙන මේක හිතන්නේ නෑ. බලන්න එවැනි ක්‍රමයක් පවා බුදුරන් වහන්සේ කියලා දීලා තියෙන්නේ ඒ වගේ තියෙන කොච්චර භයානකත්වයක් කියන නිසා. ඒ නිසා හොඳට ඉතින් මේ අභිජිත වණියුත් වික්ෂුන්ට කියන්නේ. අනේකවල ආධ්‍යාත්මී හිත පිහිටනවා. යතෝකෝ භික්කවේ භික්ඛුණයන් නිමිත්තං ආගම්මයන් නිමිත්තං මනසිකරවතු උපපජි පාපකා කුසලා විතක්කා චන්දුප සංගිතාපි දෝසුප සංගිතාපි මෝහුප සංගිතාපි තස්ස සම්මා නිමිත්ත අඤ්ඤන් නිමිත්තං මනසිකරවතු කුසලෝප සංගිතං යේ පාපක අකුසල විතක්කා චන්දුප සංගිතාප දෝසුප සංගිතාප මෝහප සංගිතාප තේ පහියන්ති තේ අබ්බත්තං ගච්ඡanti තේ සම්පහානං අජ්ජත්තං මේව චිත්තං සම්පිත්තති සංනිසීදති ඒකෝදි හෝති සමාධියති අන්න පළවෙනි ක්‍රමයේ ආයි කියනවා වෙන මානසිකාරයක් කුසල උපසංගිතයක් මෙනෙහි කරනකොට අන්න අර කයින් වෙලා ගිහිලා ආධ්‍යාත්මික පිටනවා. තේසම්පි විචක්කාණං ආදීනව උප්පරික්කති ආදීනව සීකර අධිසුකද වෙන්නේ අන්න ආධ්‍යාත්මික පිටනවා. ඊළඟට තේසම්පි විචක්කාණං අසති අමනසිකාරා මෙනෙහිකාර මානසිකාර නොකරින් ආධ්‍යාත්මික පිටනවා. තේසම්පි විචක්කාණ විචක්ක සංකාර සන්තහා සන්තහාණං මානසිකා විචාරකයන්ගේ සකස් වීමේ පිහිටීම පිළිබඳ මානසිකාර කරද්දී ආධ්‍යාත්මික පිටනවා. ඊළඟ දත්මිටි කාගෙන උඩදොල්ලේ දිවත හපාගෙන දැඩි කරලා ගද්දි අන්නේ විතරකය අයිංගලා ආධ්‍යාත්මික පිළිදෙනවා. අයං උච්චති භික්කවේ භික්ඛු වසී විතක්ක පරියාපතේසු. අන්න යම් කිසි විදියකින් භික්ෂුවක් මෙන්න මේ විදිහට මේ සිතුවිලි එන මාර්ගයන් පිළිබඳව වශී භාවයටපත් වෙලා. ඒ කියන්නේ ඒවා පිළිබඳව හොඳට යාට හැකියාව තියෙනවා නම් ඒ කාරණා. එයාට පුළුවන් කැමති නම් විතරකින් හිතන්න කැමති නම් විතරකින් අකමැති නම් විතරකින් නොහිතද නොහිතින් විතර කරන්නේ නැහැ ඒ කියන්නේ අන්නේ භික්ෂුවට එතකොට ඒ දැන් බලන්න රාග ඡන්දය දේශය මෝහය ඒ හැම එකක් එක්කම එයාගේ හැන්ඩල් එකක් තියෙනවා එතකොට එයාගේ පාලනයක් තියෙනවා ඒ කියන්නේ දැන් අර විදිහට කරන්න දෙයක් නැහැ එයාට ඉච්චරටම අර මේ විතරක පාලනය කිරීමේ දක්ෂතාවයක් තියෙනවා අන්න එතකොට මොකද වෙන්නේ? නතේ විතක්කම් විතක්කේසති අච්චෙජ්ජි තන්නම් තණ්හාව ඉක්මවනවා වාවත්තේ සංයෝජන ඉක්මවනවා සම්මා මානාභි සමය අන්තමකාශ දුක්ඛස සියලු බැඳීම් ඉක්මවනවා අනරහත් වෙනවා රහත් වෙන්න මේ දැන් අපි හිතන්නේ සාන්ත දාන තීන්ත කුඩු වගේ පැත්තකට වෙලා නිකන් ඔහේ අපි දර්ශනය භාවිතා කරන දැන් අපිට හරියට ඒ කියන්නේ අපි දැන් අකුසල විතරක වල ඉන්නේ නැහැ ඉති කට්ටිය. අපේ ඡන්දය මුල් කරගෙන ඉන්නේ නැහැ උන්ගේ, ද්වේෂය මුල් කරගෙන ඉන්නේ නැහැ, මෝහය මුල් කරගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ අපි ෂෝක් එකකට ඉන්නවා. එහෙම එන්නේ නැහැ. දැන් මේ අදිචිත්ත මනියුත් භික්ෂුවද කියන්නේ. එහෙම කරනකොට අන්න සංයෝජන ප්‍රහාණය කරනවා. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපට හිතන්න පැති ගොඩාක් තියෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව වදාලා භික්ෂූන් සතුටින් අනුමෝදන් වුණා. ඉතින් මෙන්න මේ කාරණාව පිළිබඳව ගොඩාක් හිතන්න දැන් මේ දේශනාව තුළින් ඔබට කරුණු ගොඩක් හම්බුණා. ඒ තමයි අපට දැනෙන විදිහට කරන්න පුළුවන් දේවල් ටික. දැනෙන විදිහට කරන්න පුළුවන් දේවල් ටික. ඒ නිසා මේ දැනෙන විදිහට කරන්න පුළුවන් දේවල් භාවිතා කළ යුතු නැත්නම් බුදුන් වහන්සේ මේ නිකම් භික්ෂුන් අමතන එක කියන්නේ නෑ. කිසිම හේතුවක් කාරණාවක් නැතුව භික්ෂුන් අමතලා කියනවා. ඒ කියන්නේ ඔක්කොම උපකරණ නිසා. ඒ කාලේ කිව්වේ මේ කාලේ කොහොම උපකාර වෙනවා. ඒ නිසා හොඳට හිතන්න ජීවිතයේ මොනම විදිහකට හරි විතරක ඡන්දයෙන් කැමැත්ත පුංචි කැමැත්තක් ඇතියේ කැමැත්ත ඊළඟට දේශයේ ගැටීම ඊළඟට මෝහය මෙන්න මේ කාරණා මුල් කරගෙන එන විතරක ප්‍රහාණය කරන්න මෙවැනි ක්‍රම භාවිතා කළ යුතුයි. දැන් මුදුරේ විතර බලමු අපි ජීවිතේ කටයුතු කරන්නේ අමෝහයෙන්. නෑ අපි ඡන්දයේ දේශේ නැතුවට අඩු අඩු හරි කියලා කියන්නේ අමෝහයෙන්. එතකොට අපි ඕකට අකුසල විතරක් කියලා දාලා මේකම භාවිතා කරනවා. අපි දර්ශනයෙන් භාවිතා කරනවානේ අපි දැකීම එක අපි මනසිකාර කිරීම එක අපි මේක කරනවානේ. දැන් එතකොට අනිත් කියලා වෙන්නේ මේ මේ අකුසල කරක නැතුව ඒ කියන්නේ. එකක්වත් එන්නේ නැහැ. ඒක මේ ක්‍රම ඕන්නේ භාවිතා කරන්නේ. ඇයි අපි ධර්ම මනසිකාර කරමින් මේ ශෝක කියලා අපිට කුසල් අපිට කිසි මෝහයක ජීවිතේ නැහැ. එහෙම වෙනවද? වෙන්නේ නැහැ. එහෙනම් මේ කාරණා හුරු කරන්නට ගොරෝසුව දැඩිව අරගෙන හුරු කරන්නට. ඒ නිසා හොඳට තේරුම් ගන්න බුදුරන් වහන්සේ මේ වගේ දේශනාවක් කරන්නේ විසුණු නමතර නිකන් නෙමෙයි. මේවා ගොඩාක් උපකාර වෙනවා. හොඳයි එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. Thank you. මතන විකල්පකට කරන විකාශයේ නිසයි මානසිකාරයේ නිසයි සිල්කෙන් කියන්නේ සාමාජික සංකල්පය ඒකයි දැක්මේ භාවිතයේ විකල්පකට සම්බන්ධ කරලා කතා කරන විකාශයේ නිසයි අනිත් උදාහරණ වගේ මානසිකාරයේ නිසා අනිත් විකල්පවල ප්‍රයත්න කරන සංකල්පය ඒකයි විකල්පකට විතරකය කියනකොට අපට ගන්න පුළුවන් මානසිකාර කිරීමෙන් පැවැත්ම කියන විතරකය කියන්නේ. එතකොට මානසිකාර කිරීම කියන්නේ ඒක කරන කටයුත්ත. සිද්ධ වෙන කටයුත්ත. විතරකය කියන්නේ විතක්ක ਵਿਚාර කියන කාරණාව එක්ක ගත්තාම මොන හරි කාරණාවක් කිසි අනගතියින් තියෙන්නේ. ඒ මානසිකාරයක එක තමයි යන්නේ. දැන් මොක තව කාරණාවක් තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි දිහා හිතක් ਵਿਚාර නැහැ. මානසිකාර දුර වෙලා නැහැ. ඉතක් විචාර නැහැ. ඒ කියන්නේ යම් දෙයක් ඔස්සේ පවතින පැවැත්මක් නැහැ. හැබැයි චේතන ගතිය මානසිකාර වෙන ගතිය දුර වෙලා නැහැ. මානසිකාර වෙන ගතිය දුර වෙලා නම් ඇත්තම එහෙනම් ධම්ම සමුප්පාදයක් නෙවෙයි. ඒක නිත්‍ය ඊටාන්තයේ කතා කරනවා මට දැනටු ගන්න ගන්න සංස්කාරයකට කතා කරනවා කැපිටේ මටන්නේ මොනවද නිමිත්ත කියන එක ඇත්තටම ඔය දෙකම දෙකටම සම්බන්ධ කරන්නේ නැතුව ඔය දෙකම දැන් අපි ගත්තොත් සිදුවෙන විදිහ මානසිකාරයනේ පවතින විදිහ විතරක් මේකට ඉඩ හම්බ වෙන්නේ නිමිත්තක්. මේ කටයුත්ත වෙන්න ඉඩක් හම්බ වෙන්නේ යම් නිමිත්ත. නිමිත්ත කියලා කියන්නේ දැන් අපි ගත්තොත් මේ මට දැන් කෝපය කියන කාරණා දැන් සරලම ගමුකෝ මෙහෙම. චක්කුණා රූපන් දිස්වා අසින් රූප දැකලා න නිමිත්තක් ගායන ඕතින අනුබඤ්ඤයක් ගායන. දැන් එතකොට නිමිත්තක් නිගන්නේ කියන්නේ. වස්තුව කියන කාරණාවේ ඒ කියන්නේ ඒක ඔස්සේ යන්න ඉඩක් හදලා දෙන්නේ ඒකට යථාර්ථවාදීව කියන්න පුළුවන් විද්‍ය නිමිත්ත කියලා. දැන් අපිට කියන්න වෙන්නේ කෝපය කියලානේ. හැබැයි මේක යථාර්ථවාදීව කියන්න වෙන්නේ ඒකට ඒ ඒ ඒ විතරක පාද පාදකත්වයේ යන්න ඉඩ තියෙන්නේ මේ නිමිත්තක් එක්ක. ඒකට දෙන්න පුළුවන් වචනේ නිමිත්ත කියලා. වස්තුත්වයක් නෑ නෙමෙයි වස්තුත්වයට නෙමෙයි හැබැයි කියන්නේ. හැඩය කියන කාරණාව දැන් අර මේකේ අර ඇත්තරම අර සෝමාතරණී ගාථාවේ සෝමාතරණී දරෝ නයිදං අත්ත කතම් බිම්බං නයිදං පර කතං ගගං කියන කාරණා බිම්බං කියන එකට හැඩය කියන එකත් ට්‍රාන්ස්ලේට් කරනවා ලස්සනයි කාරණා හැඩය ඒකවල රූපය කියන එක ස්වરૂපය. ඒතර කොච්චර ගැළපීමක් තියෙනවද? එතකොට හැඩයක් ස්වરૂපයක් විදිහක් දැන් ඔන්න ඔය කාරණාවක් හැඩයක් ස්වરૂපයක් විදිහක් කියන එකට ඉඩක් හම්බ වෙනවා. අන්න නිමිත්ත කියන කාරණා. දැන් එතකොට ඇත්තම තිබුණ නෙමෙයිනේ. දැන් මම සරලව තවත් කියන්නම්. දැන් ඔන්න මට ඔයා මුල් කරගෙන ඔන්න මම හිතුව දැන් ආවා දැන් හරි ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්. උකට දැන් දැන් ඔයා ඉන්නවා කියන එක වැරදි කතාවක්. දැන් මගේ පැත්තෙන් ගත්තා. දැන් මගේ පැත්තෙන් ඔයා පිළිබඳව මට කතා කරන්න තියෙන නිමිත්තක් ආවා කියලා. දැන් මට ඔයා ඉන්නවා නම් මම ඉඳලානේ. මම ඉඳලානේ මම අතහත් ඉඳලා නෑනේ. එතකොට එහෙනම් මට ඒ පිළිබඳව කතා කරන්න මම දැන් ඔයාගේ නිමිත්ත මුල් කරගෙන මට හිතෙනවා ඔන්න දැන් ධර්ම සාකච්ඡාවක් කරා මේවා කරා මේවා කරා මේවා කරා මේක කිය මට දැන් ඔන්න ඔඩා යටි හිතෙනවා. දැන් අර නිමිත්ත පාදක වෙලා. ඔයා කියන කෙනා පාදක වෙලා නේ. ඔයා කියන කෙනෙක් මට ඉන්නේ මම ඉන්න නිසා. එතකොට මේ විදිහට දැන් ඒකයි මෙතන නිමිත්ත කියනවා කියන්නේ අදිචිත්ත මනියුත් භික්ෂුවට ජීවිතේට ඔය ඔය විදිහට ඉඩක් වෙනවා. ඒ කියන්නේ හැබැයි ලෝකේ මට්ටමේ කෙනෙක්. හරියට ලෝකේ මට්ටමේ වස්තුවක් හරි. එයාගේ පැත්තෙන් කෙනෙක් වස්තුවක් කියන එක නෙමෙයි නිමිත්තක් කියන්නේ. සලස්මතම අර්ථ විශ්ලේෂණය. පැවැත්මේ පවතින විදිය පිළිබඳව දෙන අර්ථ විශ්ලේෂණය. ඒ කියන්නේ දැන් අර හතරවෙනි ක්‍රමයේ පැහැදිලි කරේ විතක්ක සංකාර සංතහනය කියන කාරණා. අන්න ඒ ඒ විදිහේ ක්‍රමය. ඒක තමයි විචාරකයට දක්ෂන්නේ නිමිත්තයි. විචාරකයට දක්ෂන්නේ නිමිත්තයි. ඒකත් එක තමයි ඉතිරි ඒක පවත්තන මනසකාරයක් කියන්නේ. ඒ කියන්නේ මානසික මානසික ඒකත් මානසික කාර්යයක් තමයි. ඒකත් මානසික කාර්යයක්. ඒක තමයි ඒක විචාරකයේ මානසික කාර්යය කියන්නේ. ඒක විවිධයෙන් ක්‍රියාකාරීත්වයෙන් විස්තර වෙනවා. මම මනිකාර කරනවා මම විකාශ කරනවා කියන එක කතා කරන එකක් කියන්නේ. ඒක මානසිකව කවදා කියනවා අපි කියන ප්‍රතික්ෂේප කියනවා කියන්නේ ඒක මානසිකව කලින් කියනවා නම් එතන පොඩි කෙනෙක් මුදලා කෙනෙක් මුල් වෙලා දෙන විදිහක්ම තමයි. කෙනෙක් මුල් වෙලා දෙන විදිහක්මයි. එතකොට හැබැයි එයා දැන් මේ මේ වචන හැසිරවීමේ අර්ථය ගන්නවා. දැන් අපි ගත්තොත් ලෝකයේ සාමාන්‍ය කෙනෙකුට කවුරුවත් දැකලා රාගයක් ඇති වුනහම අසුබේ වඩනකොට ඉන්න කෙනා මට කෙනෙක් ඉඳලා එයා කෙරෙහි රාගයක් ඇති වෙලා අසුබේ වැඩිවීමෙන් වෙන ක්‍රමයකට මට එයා කෙරෙහි රාගය දුරු වුණා කියන ප්‍රොසෙස් එකනේ යන්නේ. ඔය ක්‍රමෙන් ඒකම තමයි බුලකාරී විශ්වාසයෙන් සාරාංශ ශික්ෂණ සාරාංශ ශික්ෂණ පදානාති කියන පිළිමය සාර්ථක විචක්කාවන ඒ වගේම නිමිත්ත කරන්නේ නැහැ ඒ වගේ එකක් නිසාද හැබැයි මේ පිළිම පදානාති කතා කරන විදිහ ඒක ඉක්මනින් කතා කරන එක ඒක කතා කරන විදිහ ඒ ඉතින් මතර යන විදිහට මේකෙන් තමයි අර මේක අපසෝගේ අර ප්‍රමාණය කරන ඒ විදිහට ඉරුකලන කරක් නෙමෙයි නේද අපිට යද්දී ඒක එහෙම නෙමෙයි කිම්ම අරහත්ය අරහත්යකම කියන ප්‍රතිපදාව දැන් අපි හිතන්නකො මෙහෙම දැන් අපි පටිච්චසමුප්පාද කතා කරනවා පංච පාද කතා කරනවා ඕවගේ යථාර්ථවාදීව මට කරන්න පුළුවන් බැන් ප්‍රඥාවට නේ මම මොනවද කරන්නේ දැන් මම මම කරන්න දේවල් ටිකක් ඕනේ. මම ආනාපානසතිය වරගෙන කිව්වේ. මම කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. එතකොට දැන් දැන් අපි හිතමු විතරකේ ආවහම සිහිය පිහිටවීම කියන එක ඉදිරිය නැති නිසා විතරකේ ඉන්නේ. දැන් මේ විතරක ආවට පස්සේ මේ කියන්නේ. නැම සිහිය පිහිටීමක් ඉදිරිය තියෙනවා. මොනවට දැන් විතරකේ ඉඳලා තියෙනවා. දැන් එහෙනම් ඒකනේ දර්ශනය හෙන්න ලකින්නේ. දැන් ඒක දර්ශනය ඇතිවීම සඳහා දර්ශනය හේතු කාරණ සකස් වීමට උපකාරක අංගණිය ඇතිවෙන්නේ. ඒ විතරකයක් ඇති වුණාම කොහොමද දර්ශනය ඇතිවීමට උපකාර ගංගට වෙන්නේ? සතිය, වීරිය, සමාධිය, ප්‍රඥා ඕව කරුණු ඇතිවීමට දර්ශනය භාවිතයේට හේතු කරුණු ඇති වෙනවා. ඒ විතරකයක් ආවම දැන් ඒක දර්ශනය ඇතිවීමට හේතු කාරණා නෙමෙයි. දර්ශන භාවිතයක් ඇතින් තියෙනවා. පංචේන්ද්‍රයේ කතාවෙන එතකොට මේ ධම්ම නිමිත්තක් මෙහෙම කරච්චි කියන කාරණාවට පටන් ගන්නවා. එතකොට මේ ඔබට නිමිත්තෙන්ම කියන සිස්ටම් ගන්නවා කියන්නේ සාධුවිදෝ මේ සම්පූර්ණ කියලා දෙන කාරණේ කියනවා දැන් අපිට ඉදිරියම හරි ඒ වගේ එකක් කතා කරනවා. එතකොට ඉදිරියම කියන කාරණාව එක්කම අපි එන්නම් කියනවා. රාගය හෝ දේශය හෝ ඒ කියන දත්ත අකුසල විදර්ශනයේ තියෙන කාරණා කියන විදර්ශනය තමයි. මෙතෙක් කරු දෙයකට කියලා අභිචිත්තයේ කියන කියන්නේ වෙන ඉතින් කල්නක් වෙනකොට හ්ම් ඒකට අපි දැන් මේකත් කතා කරගෙන ඉන්නවා. අපිට රූපේ කියන පැලේ කියන කාරණාව විශ්මතුන් විදිහට විස්තර කියනකොට කොහොමද අපිට ඒක නැතිව අපිට වෙනවා පිළිවීමක් කියන කාරණාවක් අරගෙන වැඩි අපේ පිළිවීමකට යද්දී අපිට හිතන කෙනාට අපිට පිළිවීමේ ආකාරය කියන එක ලැබිලා කියන කියන වෙනසක් තමයි ලැබීමක් කියන කාරණාව නිහිත ඉන්නේ එතකොට දැන් ඒ පිළිවීම ඔස්සේම අපිට අපිට පොතේ දැක්කාගෙන තේරුණා කියන කාරණාවක් හොයන්න යනකොට තේරුණ කාරණාව නාගයේ පිළිදෙන්න පුළුවන් අපි මෙතන එතකොට අන්න ඒ වගේ පැත්තකින් මේ කතා කරන්නේ. ඔය දැන් හුමුදස කියන කාරණා හරි. නමුත් දැන් අපට සිදුවීමක් කියන එකක් හරි මෙහෙම එකක් තියෙන්නේ කියන කාරණාවක් දැක්මක් භාවිතයක් තියෙනවා නම් අකුසල විතරකයක පැවැත්මක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් ප්‍රකටත්වයේ සිදුවීමක් කියන එක නෙමෙයි. ප්‍රකටත්වයේ යෙදීමක් කියන එක නෙමෙයි. ප්‍රකටත්වයේ අකුසල විතරකයක් කියන්නේ. ඒක දැන් ප්‍රකටත්වය. දැන් අපි මේකට සිදුවීමක් එදීමක් කියලා මොන විදියකට දාන්න ගියත් අරක බුරබුරා එන ගතිය අයින් වෙන්නේ අපිටම දිගට භාවිතා කරන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාට ඇත්තටම දැන් මේ මේ කාරණා කියන්නේ බොහෝ කාලයක් පළපදියන් වල තියෙනවා කියන කාරණාවට නෙමෙයි මේ කියන්නේ. දැන් අපිට හිතනවානේ කෙනෙක් දවසක් දෙකක් මාසයක් සතියක් එක දිගට වාගෙන් ඉන්නවා දේශයෙන් ඉන්නවා. ওই කතාවට යන්න ඒක නෙමෙයි මේ කියන්නේ. කාලේ කාලා කලින් කළා. හ්ම්. එදෙන වෙලාවටයි කලේ. එතකොට එතනදී අනිවාර්යයෙන්ම ඒක පොඩ්ඩක්වත් පවත්තන්න නැති වෙන්නේ. දැන් අපි අපි හිතමුකෝ මෙහෙම තරහක් ආව රාගයක් ආවා ඊළඟට ඒක වෙල නැති වෙලා ගියා ඊට පස්සේ අපි තුන් විනාඩි 10ක් 15ක් දුන්නා ඒක වෙලා ගියා ඊට පස්සේ අපිට මනස විකාර කරන දැන් ඒක අදාළ නෑනේ හැබැයි මේක මේ ආපු වෙලාවේ අන්නේ ආපු වෙලාවේ දැන් තියෙන සිදුවීමක්ද එදීමක්ද කියන දැක්මීය ස්වභාවයක් නෙමෙයි දැන් ඒක අතික්‍රමණය කරලා අපට ප්‍රවැත්මක් කියන කාරණා ප්‍රකට වෙනවා. දැන් අකුසලයක් තියෙනවා. එතකොට කෙලින්ම අන්නේ කාරණාවට දැන් ඒ කරුණ තියෙද්දි එතන දර්ශන හැටි හේතු කාරණා සකස් වෙලා නැහැ. අපිට මේක සම්පූර්ණයෙන් ලොප් වුණාම තමයි ওই දර්ශනයට යන්න ඉඩක් තියෙන්නේ. දැන් මේක ලොප් කරන ක්‍රමයක් නේ කියන්නේ. මේක ලොප් කරන ක්‍රමයක්. එතකොට අර සියුම්ම හරි මේ අපිට පොඩි කාලයකට හරි ඒ කාරණාවක් ඉදිරිපත් වෙනකොට අන්න ඒක ඉක්මවන ක්‍රමයක් තමයි. ඒ කියන්නේ දැන් මේ මේකේ අවසානයේ රහත් වෙනවා කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මෙහිම ඉතලා බලන්නකො. අපි හිතමුකෝ සීකේ කියලා. ඒ කියනකොට ඔන්න කාලෙකදී ඔන්න තරහය තියෙනවා, සියුම්ෙදී ප්‍රදේශයයි කාගය තියෙනවා, මෝහය තියෙනවා. දැන් ওই විදිහට ජීවිතය ගත කරනවා කියලා දැන් ඊළඟට ලොකු වෙලාවක් තියෙන්නේ දැන් එයාට ලොකුවට උත්සාහය දරන දෙයක් උන්නේ රාගය ප්‍රහාණය කරන්න ඕනේ කියලා. ද්වේෂය ප්‍රහාණය කරන්න ඕනේ කියලා. මොහේ ඇයි මේක දිගට පවතින්නේ? දැන් කොහොමම නම් ජීවිතේ තියෙන්නේ. දැන් rahat වෙන්නේ කොහොමද? දැන් යාට ලොකු වෙලාවක් පොදින්නේ නෑ. රාගෙ ටික වෙලාවක් තියෙනවා, පොඩ්ඩක් තියෙනවා, ඉඳලා හිටලා එනවා, දේශය එනවා, ඉඳලා හිටලා එනවා, මොහේ එනවා. දැන් ඊළඟට ඒක නිතර තියෙන්නේ නැති වෙලා යනවා. අර විදිහට කෙනෙක් භාවිතා කරන කියන්නේ ලෝකේ සාමාන්‍ය පුතඥයෙක් විදිහට ඒක පවත්වාගෙන යන්නේ. දැන් ඔහොම තියෙනකොට ඔහොමම ටිකටම වාසය කරනවා. දැන් ප්‍රහාණය කරන්න දෙයක් නෑ. අර එයාගේ හැකියාව නිසා ඒ විදිහටම තියෙනවා. හැබැයි දැන් මේ අලුත් අමුතුම ක්‍රමයක් භාවිතා කරන්න ඒකට කියන්නේ ඒ ඒ කාරණාව එතනින්ම ලොක් කරලා දාන්න. එතකොට අන්න දේශය ඇවිල්ලා ගියා කියන කාරණාව නෙමෙයි එතන ඒ කාරණාව ඒ සිද්ධියකට හසු ලකින්නට එතන ලැබුණ සහ යොමු කරන්නට අර ක්‍රමයේ ඒ කියන්නේ ඒ සිද්ධිය දෙද්දී ඒ ක්‍රමයේ භාවිතා කරන්න. කියන්නේ අදිස්ත්‍යයෙන් කියන කාරණාව පිළිබඳව ඉගෙන තත්ත්වෙට ඉලක්කා වේ. ඒ අපි තේරුම් ගන්න කතා කරනවා නම් ඒක තත්ත්වෙට තියෙනවා. ඉතින් මෙන්න අපි දැන් අපිට ප්‍රකට කියලා මේ අකුසල විතරකෝත්. එතකොට මේ අකුසල විතරකේට අපි දැන් ලැබිච්ච අකුසල විතරකේ දුරුකරන විදිහ. ඔව්. ඒක දුරුකරන විදිහ. මේකත් ඒක කියනවා නම් ඔව් ටිකක් කරන්නේ මේක අනිත් පැත්ත. අරගේ කුසල් පැත්තනේ. මේක අකුසල් පැත්ත. මේ කුසල් පැත්ත තියෙන කාරණාවේදී ක්‍රමයේ අනුකරණ ලේසි. මේ අකුසල් පැත්තනේ. දැන් මේකෙදි වෙන ක්‍රමයක් තියෙනවා. මේකේ සම්පූර්ණයෙන් අයින් කරනවා. අරකදී ඒ පීඩාව අයින් කරන්න සමාධියක් පිහිටලා වඩන. දැන් මෙතනදී ලැබිච්ච අකුසල දුරු කරන්න වෙනම ක්‍රමයක් භාවිත කරනවා. සම්පූර්ණයෙන්ම කරදීනවා වගේ හ්ම් ඒක කරදීනවා කියන්නේ පකට ගන්න නැතුවා ඒක සම්පූර්ණයෙන්ම කරන්නේ මේ හැදෙලි බලන්න හරි මේ හැදෙලි බලන්න ඉතින් සාමාන්‍යයෙන් දාසුකල් විචාරකයක් ආවම ඒක නැති කරන්නේ කුසල් විචාරකයක් කරන්නේ කුසල් නිමිත්තක් නෙවෙයි නිමිත්තම මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ නිමිත්ත මෙනෙහි කිරීම විතරකයක් තමයි. හැබැයි අපේ මේක අපි මේ ඇටැක් එකක් කරන්නේ. ඇටැක් එකක් කරනකොට <clears throat> අපි හිතමු මම පුංචි උපමාවක් කියන්නම්. LGT එක ගහගෙන එනවා. එනකොට ඉස්සරලා ෆයිට් කරන්න ගන්න ළඟම තියෙන කෙනෙක්. එයාලා මොන මොන ආයුධ වලින් ගහගෙන ආවත් ළඟම තියෙන එකෙන් ෆයිට් කරන්න ගන්නවා. බංකරයක ඉන්නේ කියලා හිතන්නකෝ. ළඟම තියෙන එකෙන් ෆයිට් කරනකොට අර ටිකත් ස්ටාර්ට් වෙනවා ඊළඟට. නේද? දැන් ඒ වගේම ෆයිට් කරනවා නේද බං? දැන් ළඟම තියෙන එකෙන් ෆයිට් නොකර දිව්වොත් එහෙම මේ මේ ගැ බරාවිදික අරගෙන ඉන්න දුවනකොට මරලා දානවා. නේද? ළඟ තියෙන 356න් හරි මොකෙන් හරි අඩුම ගල් වලින් ගහලා හරි එනකොට මේ මේ යුද්ධ කරන්න වෙනවා. එතකොට තමයි ඊළඟ ටික දැන් ඒ යුද්ධ යනකොට අර හින්දි කෙන්නේ. ඊළඟට ඒ ටික යුද්ධ කරනවා. හැබැයි මුල් ටිකේ අපි යුද්ධ කරන්නේ නෑ නෑ අපිට තියෙනවා මෝටාර අපිට තියෙනවා මේ මේ වෙන මොනවද කියලා අර 356 ටිකක් භාවිතා කරනකොට ගිහිල්ලා ඒ වගේ වෙන්න තියන්නේ. අනේ යනකොටම අර ආයෙත් කරනවා ඒ තමයි රාගයද අසුබයි. අසුබ නිමිත්තක් අපි තුම ඒකේ අපිට ඕන විදිහකට මෙනෙහි කරන්න පුළුවන්. ඉස්ලාම් නීද සම්මස්නහර කියන විදිහට හරි මොනවා හරි කාරණාවක් එක්ක දැන් අපි ගත්තොත් එහෙම තරහක් තරහක් ඇති වෙනකොට අර මෛත්‍රී සිතක් කියන කාරණා හරි මොනවා හරි පුංචි දෙයක් වෙන එක එතකොට ඒක මෙනෙහි කරනකොට හැබැයි මේ කරන ක්‍රමයක් එක්ක අර කීපනස් සං ඉඳියන් එනකොට අර සද්දෙත් එක්ක අන්න හරි අර මැෂින් ගන් ටික ස්ටාර්ට් කරනවා. එතකොට මේකෙන් තමයි පහර මේක පොඩ්ඩක් අල්ලගෙන ඉඳීම අරගෙන තමයි පහර දෙන්නේ. ඒක කීපනස් නෑ දර්ශනය. ඔව් ක්‍රියාත්මක වෙන මේක මම අයින් කරන්න ඕනේ කියන එක අර T56 කින් දැන් තියෙන අවියකින් භාවිතා කරනවා වගේ වැඩ. එතකොට එතෙන්ද තියෙන සරලම දේ භාවිතා කරන්න. මේ සමපාද සතිය තමයි අපි කියන්නේ තුන්වෙනි නියම කරනවා නේද? ඕඩ එකක් කියලා කෙලින්ම නෑ අපට ඉදෙන විදියක් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ඉස්සරහ කරන්නේ හැබැයි මනසිකාර නොකරලා අර ටික පැත්තට යන්න ඕනේ. අන්න ඒක වැඩි තියෙනවා. අනික අනික් කාරණාවට යන්න ඕනේ. අජ්ජත්තං චිත්තං සංකිතං කියන කාරණා. ඒක තමයි කොහොමද මම වඩා අධ්‍යයනය කරලා දුරු කරගන්න බැරි වෙයි කියන එකක් මට නෑ. මම අනිවාර්යෙන් මට පාස්ටි කරගෙන ඉන්න මට ආවෙලක් කියන්නේ මම කරන්නේ අහපු දෙයක් කරගෙන අලක් එනවනේ ඊට පස්සේ බලන්නේ කොහොමද මේ ඉතින් පස්වට ඒක ප්‍රධානම දුරු දුරුමක් ඔය තොර මේ එක එකම ගන්න මට ඒක දුරු ප්‍රශ්නයක් ඒක දැන් ගොඩාක් වැඩගත් ඒ දුර වෙන ක්‍රමයක් එක්ක ඊළඟට ප්‍රතිපදා පැත්තත් මාර්ගය පැත්තත් භාවිත කරනවා ඒකවල දැන් මේක කියන්නේ හොඳට දෙන්නේ අර ඉමේජ් පස්සෙන් වෙන්න ඕන කියන්නේ ඔව් ඉමේජ් පස්සෙන් ඉන්නකදී නැත්නම් මේක ඉන්නකදී අපි භාවිතා කරන්න ඕනේ අපිට සාමාන්‍ය නාගරික දෙවියන් දෙවියන් ඒකට දෙවියන් දෙවියන් ගමන් ගන්න ඒ කියන්නේ ඔය දෙක නෙමෙයි ප්‍රබලම මොන්නේ ඒක හරියට ඇත්තටම T56 වලින් වෙලි කියනකොට නැත්තම් මොකක් හරි කරනකොට අර අරුන් ටික දිව්වහම ත්‍ස්තවාදීන් ටික ආ එනවනේ අර බරායි පාවිච්චි කරලා මිසයිල ගහලා මරලම දාන්නවා ඒක තමයි ඒක තමයි ඒක අවස්ථාවතරගෙන තියෙන ප්‍රතිපදාවට යන්න. ඇත්තම දැන් අර ඔයාලා කිව්වේ සරාගන්ත සරාගන්ත පජානාති කියන ක්‍රමය පජානාති වීමේ කෘත්‍යයට යන්න මෙන්න මේක පාදකත්වයක් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ වේදනාවේ එතන ක්‍රියාත්මකභාවය අධිමුතුමනක් කියන්නේ අන්න සම්බන් සුද්ධලෝ වගේ කියන හැකියාව තියෙනවා. පොළේ රටේ කැටේ ඉන්න අවස්ථාවක්. ඔව්. අපි අසල බලුත් තියෙනවා මේවා අධිමුතුමනක් දෙක්ෂුවට රාගදාගයක් කියන්නේ කොහොමද? සැලෙන්නේ මානසිකාරයේ කියන කතා කරනකොට මානසිකාරය කියන බලනවා යොදන්න කියලා කියන්නේ. ඔව්. යෝනිසමනසිකාර තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේක මේ දෙන විදිහෙන් මේ කියන්නේ ඒක. ආදරයේ කියන්නේ මොන මොනක් කියන්නේ මොකක්ද ආදරයේ කියන්නේ බලෙන් අපි කියන්නේ සමාජ වල මොනවා ඒක දුර වෙනවා කියන්නේ ආශ්‍රව ප්‍රාණයේ විදිහට ඒ විදිහටම යන්නේ. මේක අවසන් කියන්නේ ඒක සංගෝචන ප්‍රහාණය. ආදී රූප සංහිතාපි කියන එක තමයි. ඒක විශේෂ කියන එක තමයි. ද්වේෂයත් මේ සංරූප සංහිතා තමයි එහෙම ගත්තොත් අපි හොඳයි කියලා කියන්නේ ලෝකයේ මට්ටමින් හොඳයි කියලා ගන්න තන තියෙන්නේ. සුඛ වේදනාවක් ඒක රාගය පැත්තෙන් බලන්න. ලෝකයේ පැත්තෙන් හොඳයි කියලා ගන්න කාරණා. හරි කියලා ගන්න කාරණා. ඒක රාගය පැත්තෙන් බලන්න. අපි අපි කුසලයේ කුසලයේ කියන දෙකම කියනවානේ. දැන් වචනාර්ථය ගත්තොත් සමහරවිට අකුසලයේ කියන සාමාර්ථය ගත්තොත් නොකරීත් කුසලයේ ගත්තොත් විපස්සය යන කලියුත් කියන කාරණේ කුසලයේ කුසලයේ හඳුනා ගැනීමම කුසලයක් නෙවෙයි. ඔව්. ජීවිතය ජීවිතය හඳුනා ගැනීම ජීවිතය. නෑ එපා. දැන් එපා. මේක එපා. මේ දැන් සේකේ කියලා කියන්නේ හික්මෙන් දඟලන කෙනෙක් නේ. සේකේ කියන්නේ හික්මෙන් දඟලන කෙනෙක්. එයාට මොන ක්‍රමයක් හරි දුන්නාට පස්සේ අර පැත්ත එනවා. ඒකයි විශේෂත්වය. හික්මෙන් හික්මෙන් කියන්නේ යා. ක්‍රමයක් කිස්මතු වුණා නම් ක්‍රමයෙන් එනවා ඒ කාරණා. මාත තුනයි පහයි එකට ගලලා කාරණා උක මලන්න. ඔව්. අර ක්‍රමයේ ඊළඟ ක්‍රමයේ ඉක්මතු වෙලා එනවා. මොකද එයාගේ අර මේ එයාට දැනෙන ක්‍රමයක යමස්ථතාවය. ප්‍රකට වෙච්ච කාරණාව දැන් අපි තුන් නිකන් ඔජේ ඉන්නවා. දැන් ක්‍රමයක් නැහැ. නිකන් ක්‍රමයක් නැහැ. දැන් මොන වගේ ක්‍රමයක් ආව ගමන් අර ටික ඉස්මතු වෙලා එනවා. දැන් මේකේ අපි දැන් කතා කරේ ගොඩක්ම ඡන්දයේදී ඇයි මොහේ? මොහෙන් ක්‍රමයක් ඉස්මතු වෙන්නෙම නැහැ. ඒකත් මෝහය තමයි. ඒ විතර නෙමෙයි ඊට වඩාත් මෝහය තියෙනවා. මම වැලියත් වෙලා සිදුවෙන සියලුම කාරණා මෝහය. අරකට මෝහය තමයි. නැත්නම් ඒක තමයි සකස් වෙන විදිය. කියන්නේ ඒක අපි හිතමුකෝ පුංචි නිමිත්තක් මුල් කරගෙන ගොඩාක් මෝරලා ගිහින් තියෙන කියලා. අන්න ඒක මොකද්ද මෙහෙම උනේ කියලා බලන්න. එතකොට අර ගොරෝසුව ටික ටික අඩු වෙලා යනවා. ඒ සිද්ධියට හොයන දුන විග්‍රහයක්. ඒ කියන්නේ මෙතනදී හොඳට තේරුම් ගන්න ඕනේ කෙනෙක් මැදිහත්වී කරන වැඩක් කියන එක. ඒකයි ප්‍රබල ප්‍රධානම කාරණා. කෙනෙක් මැදිහත්වී කරන වැඩක්. මානවික දිනාට පස්සේ නේද? සත්විති කාගෙන උඩු තොල්ලෙන් ඉල කරගෙන ප්‍රහාණය කරන්න, ඒ කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි අධිජිත මනියුක්ත කෙනෙක්. ඒ කියන්නේ මේ මට්ටමටම අනික රාගදේශ මොහොත් උනොත් එච්චර දෙයක් කරන්න කියලා කියන්නේ. තේමන කරනවා විශ්ලේෂණයක් වගේ කරන්නේ අරිමාරය තමයි ඒක ඒවා මේ විදිහට පදින පාරිශ්‍රය මුලින් කියලා තමයි වෙච්ච ඉඳන්වල අතීතයේ වෙච්ච සිද්ධාමි බලනවා ඒක හරි අර දැන් මහා බදාන සූත්‍රය කතා කරන්නේ දෙක තමයි විදිහ එකක් විදිහ එකක් ඒ වුණාට ඒකේ ගෝචරත්න දැන් අපි ගත්තොත් එහෙනම් ඒකේ මේ සිදුවන ක්‍රමය ගත්තහම අතන ඊතර වෙන කෝණය මෙතන ලැබෙන කෝණය අරක ඊතර වෙන කෝණයක් ඒක ප්‍රඥාවට අයදාලා මේ කාරණාව තුළ තියෙන්නේ ලැබෙන සිදිරි කර ක්‍රමානුකූල ගොරෝසුක අයින් කර කර සිවිල් කස්තේ දෙන්නේ. හැබැයි අර දර්ශනය තියෙන නිසා ඒකත් එක තමයි භාවිතා වෙන්නේ. රාජ්‍යයෙන් විශේෂ කොරනසන් වලින් ඒ වගේ අනුදේශ කරනවා කියන එක දැන් ඒක ඇත්තටම මම ලෝකයේ සිහිය පුරුදු කරනවා කියන එක නෙමෙයි මේ සේකේසිකෙන් කතා කරන්නේ. එයාලන් මම අර මුලින්ම දේශනා පටන් ගන්නෙම කිව්වේ. එහෙම ඉන්න කෙනෙකුට අර ජීවිතයේ වදයක් කියන එක ප්‍රකට වෙනවා. අන්න ඒකයි කියන්නේ. ඒ ජීවිතයේ වදයක්. ඒ කියන්නේ අර විදිහට ජීවත් වෙන එක වදයක්. එතකොට ඒ කාරණාව ඒ කියන්නේ එයාට දැනෙනවා. ඒ නිසා දැන් අයින් කරන්න ළඟනවා. දැන් අපි ලෝකයේ මට්ටමේ කියන්නේ අපි ගත සිහිය පිළිටනවා කියන ප්‍රබල කාරණාව ගත්තොත් එහෙම ඔය කරුණ වලට එන්න ඉඩක් නැහැ. ඒ සිහියක් නෙවෙයි. කියන්නේ ඒ සිහිය අපි කතා කරොත් එහෙම සිහිය පිළිනවා කියන කාරණාව එක ඔය අකුසල විතර කොට එන්න ඉඩක් නැහැ ලෝකෙ මට. කියන්නේ රාග දේශ විශේෂයෙන්. හැබැයි අතනදී අර සිහිය නැහැ කියන එක නෙමෙයි. හැබැයි අර ගොරෝසු මට්ටමින් සිහිය හුරු කරනවා කියන කාරණාව නෙමෙයි. යාට අර දැන් අපි ගත්තොත් යම් කෙනෙක් ජොබ් එකක් කරනවා අකමැත්තෙන් මොනවා හරි. දැන් එයාට එහෙම කරනකොට දැනෙන දැනෙන හැම එකක්ම අකමැති දේවල්. අන්න ඒ වගේ එකක්. Thank you. ඉපදෙන්නත් භාවිතා කරනවා කියන්නේ මොනවාද හිතලටත් වගේ මෙතන සිදුවීම් එතන දැන් මෙහෙමනේ රාගයට සාපේක්ෂව අපි බලනකොට ඒකට විතරක් අකුසලයට ලඟු වෙන්නට ඕන. එතකොට කරන ක්‍රමේ පිළිබඳව කරන විදිහක් එක්ක අර ප්‍රොසෙස් එක ඉස්මතු වෙලා එනවනේ. කරන කාරණා මොනින් එකක්ද කියලා හොය හරියන්නේ. ඉදිච්ච කාරණාව එක බලනවා. රාගයන් එකද රාගය කියන කාරණා. ඒකට අසුබේ දාන එක මෝහය කියලා බලන්න හරියන්නේ නැහැ. එරිච්ච කුසලයේ රාගය කියන කාරණාවත් එක්ක. මෝහය වෙන විදි දැන් මම අර ගොරෝසු මට්ටමින් කිව්වේ අපට දැන් ඔයාලට විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරනවා කියන කාරණාවෙත් කතා කරනකොට තමන්ගේ පැත්තේ තීරණ ගැනීම කියන එක ඉක්ම වෙන වැඩ පිළිලා යම් විදියකට කියනකොට අර ටිකක් මම කියන මෝහයට කර්තව්‍ය දෙයක් අඩු වෙලා යනවනේ. දැන් අපේ ලෝකේ ගෝචරණ පේන දේවල් තියෙනවා. නැත්තේ නැහැ. ඒකවල අර හිතිල්ලත් එක්කනේ තියෙන්නේ. ඉතින් අපි ගත්තොත් එහෙම මේ මට පේන්නේ කොහොමද පේන්නේ? මම ඉන්නේ කොහොමද? පේනවා කියන්නේ මොකක්ද? දැන් මොකද පොතේ මම දුන්නේ ওই ওই සිද්ධාන්තයනේ. ඉතින් ඔය ඔය චින්තනයක ඉන්නකොට අර අරකට එක ලැග් ගන්න බැරි වෙනවනේ. ඒක උපේක්ෂාව වගේ ටිකක් ඔව් අපි ඉන්නවා කියන ස්ථානෙ කියන්නේ මේකට ඒක මනසදාර කරනවා කියන පටන් ගන්නවා. අපි අපේ දැනුම ගන්න ඕනේ. අර ඉබේම කතා කරන්නේ කතා කරන්නේ ආසන්න ඔව් නිමිත්තකාරම් දැන් අතරම ඔය කාරණා කොච්චර සාධාරණද අර මේ වංගිස ස්වාමීන් වහන්සේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ මාව රාගෙන් පිච්චෙනවා මට මේ උපකාර කරන්න කියන්නේ දැන් අපිට ඔය වගේ වචන ඇහෙනකොට අපට අපි මන අපි මනින්නේ රාගෙන් පිච්චෙනවා කියලා ගණිකාවක්ගේ සල්ලාලගේ කෝණෙන්නේ ඔන්න ඔකයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් අසන රාගය දැන් අපි ගත්තොත් අර විදිහේ හිතක් තියෙන කෙනෙකුට රාග නිමිත්ත කියන එක පිච්චිල්ලන්නේ. දේශ නිමිත්ත කියන එක පිච්චිල්ලක් නෙමෙයි.